ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්නි දැන් මේ කෙනෙක්ට මාස 9කට අධික කාලයක් පුරා මම භාවනා පන්තියට සහභාගී වෙමින් භාවනාවේ නියැලෙන මිනිසා මේ ආයේ සම්මාපත්‍ය සම්මා සමාධිය දැන් අවමග්‍රත හෝ මනෙන් භාවනාවේ වේදනානම් ලින් වී තිබෙන්නට ඕනේ නිර්වාණ ධාත සාක්ෂාත් කිරීම සඳහා දිනු කරගත යුතු අනුමතනක් මනයි සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන. ආර්යසංග මාර්ගයේ පාත්නා වන සංඥාන් එන අංග තුන දිනු කර ගැනීම සඳහා උවහල් වෙන උපකාර වන ධර්මයි. මේ සම්මා සතිය සහ සම්මා සමාධිය දිනු කර ගැනීම සඳහා අපට කරන්නට තිබෙන්නේ මට දැනෙන්න තිබෙන්නේ මේ ඇයට ඒ සඳහා උපදෙස් දීම සහ සතිය සහ සමාධිය දිනුවන අන්දමින් කටයුතු කරන්නේ කියලා පිළිගන්න තමයි. සම්මා දිට්ඨිය ප්‍රඥා දිනුවන සඳහා මේ ඇයට පසුගිය මාස 8 තුළදී අප කරන දේශනා මනමින් සමාගයේ සිතට අවබෝධ වන ආකාරයෙන් වටහා ගත්තා නම් පරමද්දරට හෝ සම්මා සමාධිය සම්මා දිට්ඨිය දිනවන නිසා එම දේශනා මාලාව ඉදිරිපත් කළා එම නිසාම ඒ දේශනා මාලාවන් ශ්‍රවණය කොට ඒ කියන කර්ම න්‍යාකාරයෙන් සමාධ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වී යාමට උනා නම් සම්මා දිට්ඨියක් නිවන විට පරමද්දරට හෝ දිනවන දෙන්නට ඕනයි මේ සම්මා සතිය සම්මා සමාධි සම්මා දිට්ඨිය කියන අංග තුන දියුණු කර ගැනීමට සෑම යෝගාවතේ කිසිම උත්සක වන්නට වන කටයුතු කරන්නට වන එසේ කිරීමෙන් තමයි නිර්වාණ ධාතුව සාක්ෂාත් කළ හැකිවන්නේ. දැන් මේ දැක්කා මානසිකමය පුරා භාවනාවේ නිදී ඇතින් සා කර්මද්‍රෝණය ධර්මයන් මොනාගේ සංසාන තුළ දියුණුවේ ඇතයි කියන හැඟීමෙන් යුතුව නිර්වාණය පෙන්වා දීමේ අදහසින් යම් යම් ධම්මදේශනා ඉදිරිපත් කළොත් දැන් මේ අයට ඒ තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට සමහර විට සම්මර යෝගාවචයන් හැටවන්නට පුළුවන්. මේ සාදාත කල්පනා කළා මේ අයට නාම රූප අරමුණු කරමින් නිර්වාණ ධාතුවට පිටපත් කරන ආකාරයෙන් සිතේ භාවනාව ප්‍රවේශිත කියන කාරණාව දෙන්නා දෙනට. නිවන් අවබෝධ කර ගැනීමට සිටින්නේ එකම මාර්ගයක් නෙවෙයි. බොහෝ දෙනෙක් සිතාගෙන සිටිනවා. ආනාපාන සමාධි භාවනා පමණයි නිවන් යන තියෙන්නේ. නැත්තම් ඔතින් දෙන්න කිලින් මන විදර්ශනා සතිපට්ඨාන භාවනා කරන්නේ පමණයි නිවන් යන ගමනට තියෙන්නේ. මේ විදිහට වැරදි අවබෝධයක් සමහර අයගේ සිට තුළ තිබෙනවා. ඕනෑම දෙයක් කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. ඒ වගේම නිර්වාණ ධර්ම අවබෝධ කර ගන්නට විවිධ භාවනා ක්‍රම තිබෙනවා. සමර භවනා කරන සංගමණය කළත් නිවන සාක්ෂාත් කිරීමට නම් ඒ සඳහා උපයෝගී කරගත යුත්තේ නැත්නම් අරමුණට ගත යුත්තේ සමාගයේ පංචස්කන්ධ ලෝකය. ඒ පංචස්කන්ධ ලෝකයේ අරමුණට ගන්නින් භවනා කිරීම තුළින් තමයි කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. මේ පංචස්කන්ධ ධර්මයන් තමයි අපි නාම රූප වශයෙන් කතා කරන්නේ. නාම රූප පිළිබඳව මේ ඇයිද ඉතාමත්ම විස්තරාත්මකව දේශනාව පිළිපැත් කරලා තිබෙන අතරින් එමේ සායතනවල විස්තරයක් කිරීමට දැන් විශේෂම අවශ්‍ය වන්නේ ඒ දක්වා ඇති නාම රූප විදාකාරයෙන් අපි විවරණය කරමින් ඒ අදහස්මයට දක්වා ඒ අද නාම රූප කියන එකට ඉතාම සරල අදහසක් වන කය සාසිත කියන හැඟීම පමණක් ඇති කරගත්තත් හොඳටම සමානයි රූප කියන එකට කය සහ නාම කියන එකට සිද්ධ කියලා කය සහ සිත නාම රූප වශයෙන් හඳුනාගත්තත් සමානක් වෙනවා. මේකට අතර විවිධ භවනා ක්‍රම කරලා තියෙන විවිධ අත්දැකීම් ලැබපු අය සිටිනවා. කවරෙක් කවර අත්දැකීමක් ලබා ගන්න සිටියත් අද මුළු දවස පුරාම මේ භවනා කරන කාල පරිච්ඡේදය තුළම මුළු විශ්වයේම ඇති සියලුම සංස්කාර ධර්ම නාම රූප වශයෙන් සම්මස්තණය කරමින් නාම රූප දෙකක් පවතිනවා හැර වෙන කිසිම ධර්මයක් නැහැ කියන පත්‍යස් අවබෝධය සමාජ ඇති වෙන ආකාරයෙන් මා කියන ආකාරයෙන් මේ සම්මාසනය මේ නුවණින් විමසින් කරන්නට ඕන. එතකොට පළමුවෙන්ම සමද්දරකෝෂිත සමාධිගත කරගත යුතු වෙනවා. එසේ සමාධිගත කිරීම සඳහා සමාකරණ ලැබෙන කවර භාවනාවක් හෝ කලණය නිරෙනවා විනාඩි 15ක් 20ක් යන සුළු කාලයක් වගේ. උදාහරණයට ආනාපානෝ දෙන්නේ කියනවා ධාතු මනස්කාරෝ තව භාවනාවක් හරි. එසේ ධර්මද්දට සිත සමාධිගත වූාට පසු මේ නාමයේ සහ රූපයේ තරම් දෙකීමට උත්සාහ ගන්නට ඕන. ඒ කියන්නේ නාමයෙන් රූපේ වෙන් කරමින් භාවනා කිරීමට උත්සාහ ගන්නට ඕන. සමාධිමත් එකක් පිළිගෙන කෙනෙකුට ප්‍රඥාවත් ධර්මද්දට හෝ දෙවෙනි යත්නම් සෑම අවස්ථාවකදීම මේ නාමයක් සහ රූපයක් වෙන ධර්ම දෙකක් එකවර ඇති එකවර නැති වෙන ආසේ සමගාමීව ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. ඒ කියන්නේ ඒ ගැන පැහැදිලිව වෙන වෙනම නිසිතුවක් සමාත වැටහීමක් ඇති එසේ වැටහීම ඇති වුණත් සමානයි. එසේ වැටහීම ඇති නොවනවා නම් ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකොට ඒ වැටහීම ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ. දැන් අපි උදාහරණයක් අරගෙන කතා කරමු භාවනා කරන විට මේ අපේ දොම්පින් දෙන්න කියන භාවනා නම් කරන දෙන්න රූප කොටස එකය වශයෙන් ඒක දක්න සිත නාමය වශයෙන් කය සහ සිත නැත්නම් නාම සහ රූප කියන ධර්මයන් දෙයින් වශයෙන් හඳුනා ගැනීම භාවනා කරනවා මේ මූලික වශයෙන් සමාධිය දිනන එක ආස්වාස් ප්‍රාස්වාස් භාවනා කරනවා නම් ආස්වාස ප්‍රාස්වාස සහිත මුළු තමාගේ රූපකයම කාය වශයෙන් රූප වශයෙන් ඒ වගේම මේක දකින සිට නාමය වශයෙන් සඳුරාගෙන භාවනා කරනවා. මේ අතරතුර කාලයේදී ශබ්දයක් ඇසෙනොත් ඒ ශබ්දේ රූප ධර්මයක් ශබ්දයේ ඇසෙන කනස් රූප ධර්මයක් ඒ ශබ්දයේ ඇසීම නිසා පහළ වූ දැනීම නාම ධර්මයක් කියලා වෙන වශයෙන් අවබෝධ කරගන්නවා. මේ විදිහට නාමයේ දිවට ශරීරයේ මනසට කවර ආරමුණක් ඇති වුණා. ඒ සෑම අරමුණක්ම නාම රූප දෙකක් වශයෙන් ඒ නාම රූප ධර්ම දෙකක් ඇති නැති යාමක් වශයෙන් දකින්නට ඕන අවබෝධ ගන්නට ඕන. මේ කල්පනා කරනවා ඇති මේ කරුණ අපි තාම සුබ සරල කාරණාවක් අපි දන්නේ නැහැ. මේ පොතේ දැනීමක් තිබූ කමනට නැත්නම් මේ කරන කාරණාව ගැන දැකීමක් තිබූ කමනට ඒ තුළින් නිවන ප්‍රතිශේෂ සාක්ෂාත් කරන්නට ඒ දැනුම ප්‍රමාණවත් වන්නේ. එනිසා අපට ප්‍රත්‍යක්ෂ අවබෝධ වී යාමක් ඇතිවන්නට ඕන නම් මේ ලෝකයේ පැවැත්මේ නාමයක් සහ රූපයක් පමණයි මේ නාමයේ සහ රූපයේ පැවැත්ම හැර වෙන සත්‍යයේ ජීවයේ ආත්මයක් හෝ ස්ථිතිසෙක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් නැහැ කියන අවබෝධයේ සත්‍යස්ස සමාත දැකෙන්නට. ඒ දැකීම ඒ අවබෝධය ඇති කර ගැනීමයි අප මේ කියන්නේ මෙලෙසින් කටයුතු කරන්නට කියලා. එතකොට මේ භාවනා කරන එක අපි සත්‍යයක් ඇතිවෙන එක නම් ආනෝයික දකින්න වෙන්න එතකොට ගන්ධසමදක් දැනුවත් ඒ ගන්ධසමද ස්ථානාසේ රූපේ ඒක දක්නන් සිද්ද නාමයේ වශයෙන් දකින්න. ඒ වගේම කයට යම් යම් දේවල් දැනෙන්න පුළුවන් සදගෙන් සත්‍යයෙන් ඇඳලින් දෙවිලින් වෙන දේවල් ඒ සෑම එකම රූප කොටස්. සදගෙන් සිදනානික පට වේ ධාතුව, රත්ත්‍රිමත් සිදනානික තේජෝ ධාතුව, හැකිරීමක් දෙන්නීමක් ලැබීමක් දැන් ගන්නක් තියෙනවා නම් ඒක බාහිර ධාතුවේ වෙන වශයෙන් දක්න ඒක දකින සිට නාමය. මේ විදිහට ඒ සෑම අවස්ථාවකදීම භාවනා කරන සෑම අවස්ථාවකදීම නාමයක් සහ රූපයක් ඇති වී පැවති නැති වීම හැර වෙන දෙයක් මෙතන සිදුවන්නේ නැහැ කියන අවබෝධයේ ඇතිවන ආකාරය. භාවනාවට ගනු ලබන සෑම අරමුණක්ම නාම රූප වශයෙන් වෙන් කරමින් බලන්නට පුරුදු කරනවන්නට ඕනේ. දැන් තමයි පංචස්කන්ධය යනව බලනවා රූපස්කන්ධය රූපේ එක දක්න සිට නාමය ඊට පස්සේ වේදනාව යනව බලනවා වේදනාව නාමස්කන්ධය වේදනාව දැනෙන ශරීර කොට රූපේ එහෙම වෙන් කරනවා සංඥාවක් අනුව බලනවා නම් සංඥාව නාම ධර්මයක් ඒ සංඥාවට අරමුණු වන දේවල් සමහර විට ශබ්ද, ගන්ධ, රස වැනි දේවල් ඒවා රූප ධර්ම මේ විදිහට නාම රූප වශයෙන් වෙන් කරන්නට පුරුදු කරනවා. එහෙම පුරුදු කරන වෙලාවට තමා භාවනාවට ගන්න ලබන භාවනාවට ඇති වෙන සෑම අරමුණක්ම ඒ කියන්නේ භාවනාව තුළදී අත්දැකෙන සෑම අරමුණක්ම නාමයක් සහ රූපයක ඇතිවීම, පැවතීම, නැතිවීම හැර වෙන ධර්මයක් නොවේ කියන අවබෝධය තමාට ඇති වෙනවා. මේව කරන විට දැන් අතපය දිගහරින්න හිතනවා කලින් මේ විගහරිනවා කියලා හිතුවාට පමණක් නෙවෙයි විගහරින විට මේ විගහරින්නේ රූපස්කන්ධයේ විගහරීමේදී දැනෙන ස්වરૂපයේ ගැන දැනෙන සිත නාම නාම ධර්මයේ කියලා එහෙමත් අවබෝධ කරගන්න. ආපස්ස කපුලවන එක එලෙසින්ම මේ හසුරවන කොට රූප කොටසක්ගේ ඒ දැනෙන සිත නාම ධර්මයක්ද මෙලෙසින් අවබෝධ කරගන්නවා. ඈත මෑත බලන එකත් හිත හරවන විට මේ රූපකත් රූපස්කන්ධයේ මේ හැරෙන්නේ ඒක දකින සිත නාමස්කන්ධය කියලා මේ විදිහට ඒ නිසා මේ භවනා කරන කාලය තුළදී කරනු කියන ලබන සෑම ක්‍රියාවක් තුළින් එක ක්‍රියාවක්වත් අතපත් නොකොට නාම රූප ධර්ම වශයෙන් අවබෝධ කරගන්නට උත්සාහ ගන්නකොට සක්මන් භවනා කරන විට එලෙසයි අද කටයුතු කළ යුත්තේ සක්මන් භාවනා කරන අපි අධ්‍යයන රාශියක් කියartifactId තිබෙන එකදී ඔසවනවා, දබනවා කියන අධ්‍යයනක පමණක් දැන් අද අවධානය යොමු කරලා ඔසවනයේ භාවයේ රූප ධර්මයක්ද ඔසවන ධර්මය ඔසවනයි කියන පිට නාම ධර්මයක් කියලා අවබෝධයක් ඇති කරගන්නවා. ඒ අවබෝධයේ ඇතුළ මේ දෙකම නාම රූප ධර්ම දෙකම එක විට ඇතිවීමෙන් එක විට නැති වෙන ධර්ම වශයෙන් තේමී යන ආකාරයෙන් ඒ අවබෝධය සමාධියෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නට වෙනවා. සබන එක සබන රූපය සංසාරීරේ පාදයේ රූප කොටසිය ඒ දක්ම සිත නාමය කියන මේ විදිහට සක්මන් භාවනා කරන විට ඔසවනවා තබනවා ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියන අධේද ප්‍රගුණ කරනවා නාම රූප දකින මේක හොඳට ගන්න පුළුවන් කෙනෙක් කියනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියන එක දක්වනම නාම රූප වංගනාසයෙන් දකින භාවනා කරනට පුළුවන්කම් පුළුවන් ඒ වෙන කෙනෙකුට නැති කෙනෙක් කියනවා මොතනවා ගෙනියන වටින අධිරෙන් විතර නවත්තන. ඒ විදිහේ නාම රූප ධර්ම වශයෙන් මේ ධර්ම දෙක අවබෝධ කරගන්න. මේ විදිහට ගමනා කරනකොට මේ ආයතන පස්චස්ලට වැටෙන්නට ඕන. සමාතම අවබෝධයක් ඇතිවන්නට ඕන මේ සමා කරනු කියන ලබන සෑම ක්‍රියාවක් තුළින්. කුසලයක් කළත් අපසලයක් කළත් භාවනා කළත් වෙන වැඩක නිරත වුණත් කොයි දෙයක් කළත් මේ ශරීර පූර්වතලින් මේ ධර්ම සිදුවනද ඇතිවන්නේ අංකිතන්නේ මේ නාමයක පහළවීමක් මේ රූපයක පහළවීමක් මේ නාම රූප දෙකේ පැවැත්මක් නාම රූප දෙකේ නැතිවීමක් මේ ධර්මයේ මේ කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය සමාහට ලැබෙන්නේ නැහැ අතපැද්දික හැරියත් වේදනාවක් වෙනදත් සංඥාවක් දැනගත්තත් නැත්නම් කුසලයක් කළත් අකුසලයක් කළත් ගමනක් දෙමනක් ගැත් කවර සත්‍යයක නිරත වෙච්ච ගැත් සිදුවන ක්‍රියාවලිය ඔන්න ඔකයි නාම ධර්මයන්ගේ ඇතිවීමක් සහ රූප ධර්මයන්ගේ ඇතිවීමක් මේ ත්‍ස්ස සමේලස අවබෝධ වෙන විට මේ නාම රූප දෙකේ ප්‍රවැත්ම හැර නැත්නම් මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම හැර මෙහි වෙන ආත්මයක් වශයෙන් ගන්නට ගැහණියක් වශයෙන් හෝ ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන් හෝ ජීවියක් වශයෙන් හෝ හවර ආකාරයකින් හෝ ග්‍රහණය කිරීමට වෙන කිසිම ධර්මයක් නැහැ නේ කියන අවබෝධයක් ඇතිවන්නට ඕන. දැන් එතකොට සමාජ පැහැදිලිව පේනවා. සමාජයෙන් කියන ලබන සෑම ක්‍රියාවක්ම ක්‍රම කරන කියන විට සිදුවන්නේ නාමයන්ගේ සාරෝපයන්ගේ ඇතිවීම, පැවතීම නැතිවීම පමණයි. මේ නාම රූපයන්ගේ ඇතිවීම, පැවැත්ම නැවැත්ම හැර මෙන්න සත්‍යයක් වශයෙන් නැත්නම් මම හෝ මගේ ආත්මය වශයෙන් ගන්නට මෙහි වෙන ධර්මයක් නැහැ නේද කියන අවබෝධය සමාසම සත්‍යස්ස වන්නට ඒ භාවනාවේ ක්‍රියාවලිය ස්ත්‍රී මේක මෙයාට කියනකොට දැන් දැකෙනවා ඒ දැකීම ප්‍රමාණවත් වන්නේ සමාසම සත්‍යස්ස දෙස අවබෝධ වීමයි අත්‍යවශ්‍ය වන්නේ එනිසා ඒ කටයුතු කරනාට පසුව සමාජයේ ශරීරයේ යම්සේද මේ දැනුම ඊළඟට අධ්‍යාත්ම සම්මා බාහිරම්මා කියලා තියෙනවා. ඒකකට බාහිර ශරීර කෙරෙහි පතරවල. බාහිර ලෝකයේ සත්‍යය කෙරෙහි. සමාජයේ ශරීරයේ කවදාකාරයෙන් ක්‍රියාකලත් ඒ අවස්ථාවලදී සිදුවන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවැත්ම නැතිවීම නම් එලෙසින්ම තමයි මේ ලෝකේ අනිකුත් සියලුම සත්‍යයන්. සත්‍යයන් කොටස් වශයෙන් බෙද බෙදා බලනවා. උදාහරණයක් වශයෙන් ත්‍රිසංසගතත්වය ගන්නා ත්‍රිසංගතත්වයන්ගෙන් ඕම් කවර ආකාරයෙන් හැතුරුණත් නිදාගත්ත දේවල් ගමන් කළත් නොඑක ආකාරයෙන් කටයුතු කළත් අවර විදියකින් කටයුතු කළත් ඒ ත්‍රිසංගතත්වයන්ගෙන් ඒ ක්‍රියා සිදුවන්නේ සිටියේ නියමබ්බ නාමයක සහ රූපයක ප්‍රයත්නය කියන අවබෝධය කරගන්නවා ඒකකට ආවට පස්සේ මේ අමනුෂ්‍ය සත්ත්ව කොටස් කෙරෙහි අවබෝධය පතර වෙනවා. දක්ෂයන්, භූතයන්, ප්‍රේතයන්, පිටාචයන්, කුම්භාණ්ඩයන් ආදී අන්නාන් අනාන්ත අමනුෂ්‍ය භූත කොටස් ඉන්නේ සෑම සත්‍යයක් තුළම අමනුෂ්‍ය කොටස් තුළම පවතින්නේ අනුශිෂ්‍යයක් නෙවෙයි නාමයක් සහ රූපයක් පමණයි කියන අවබෝධය ඇති කරගන්න. ඊට පස්සේ දෙවියන් කෙරේ මේ අදහස පතරනවා දෙවියන්ට ඒ අදහස පතරන විට අපි මේ අර දෙවියයි මේ දෙවියයි අනුස්තිය කියා බඳ බඳා සුදු සුදා සිටියත් මේ දෙවියෝ කියන සත්පකොත්සාසයේ තුල පවතින එක්තන කිසි ධර්මයක් නෙවේ නාමයක් පමණයි රූපයක් පමණයි නාම රූප දෙකක් පමණයි කියන පැහැදිලි අවබෝධය තමයි තියන්න ඕනේ ඊට පස්සේ ඒ අවබෝධය ධර්මයන් කරා පතරනවා ධර්මයෙන් කරා පතරව නැති මේ ධර්ම ලෝකෙ තියෙන අසිත පමණක් තියෙන ධර්මය කය කය විතරක් තියෙන ධර්මය ඒ ඒ දෙදීන් සාකාලික වශයෙන් සිටින අමතක කරලා මේ ඒ ධර්ම ලෝකයේ ධර්මයන් වශයෙන් අපි කතා කරලා එතන පවතින්නේ නාම රූප දෙක ප්‍රත්‍යක්ෂ නැතානේ අන්තිශාත් නේ ඊට පස්සේ තිරසන් නිරිසතුන් කෙරෙහි අපායට සත්‍යයන් කෙරෙහි අදහස් පතරන. ඒ පතරන විට එහිදී පිළිෙන්නේ නාමයක් හා රූපයක් පමණයි. මේ කවර සතෙක් කවර ආකාරයෙන් හැදෙනවා. ඒ සෑම අවස්ථාවකදීම පහළවන්නේ නාම රූප දෙකට පහළ වීම ඇතිවීම පැවතීම නැතිවීම කියන අවබෝධයේ සමාන ප්‍රත්‍යක්ෂයට වැටේ යන විට මේ මුළු විශ්වය පුරා කිසිම තැනක කිසිම දෙයක් ගන්නට ඉතුරු වෙන්නේ කිසිම දක්ෂණයක් කියන හැඟීම සමාගයේ සිටින් නැතිවන්නට ඕන. ත්‍රිසංස්කත්වය, භූතය, යක්ෂය, ප්‍රේතය ආදී කුම්භාණ්ඩ ආදී අමනුෂ්‍යක හැඟීම්. ඒ වගේම නිර්සතන් ආදී හැඟීම් මනුෂ්‍යයන්. ඒ වගේම සමාගයේ දේව, පුතා, සහෝදරෝ නැහැ. ඉන්නවා සාමිකත්වය මේ සෑම ධර්මයක්ම නාම රූප දෙකට අද යොමු කරන්නට ඕන. සමාසතෙක් බැදී හිටියත් සතෙක් කලියදී හිටියත් සමාගයේ දරුවා කියන්නේ සමාගයේ සල්ගත යන්නේ. සොයලේ කියන්නේ දෙමාපියන් කියන්නේ කවරෙක් වුණත් නාම රූපයන්ගේ පැවැත්මක් වෙනා මෙතන වෙන සුත්ත භාවයක් නෑ ද්විත්‍ය භාවයක් නෑ මාත්‍ර භාවයක් තීත්‍ය භාවයක් නෑ නාමයන්ගේ සහ රූපයන්ගේ පැවැත්මක් පමණයි පවතින්නේ කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය සමානට වැටෙන විට මුළු විශ්වය පුරාම කිසිම තැනක කිසිම තත්ත්වයක මේ ඇගේ සිතට වැටෙන්නට හොඳයි. එහෙනම් වැටෙනවා නම් තමයි අවබෝධය අත්පාදයක් තියෙනවා. එතකොට මුල නිශ්චය තුළම තියෙන්නේ නාමයන්ගේ සහ රූපයන්ගේ ප්‍රත්‍යක් පමණයි කියන අවබෝධයට දකින්න. සත්‍යත්‍රෙස මෙසේ ඒ අවබෝධය ඇති කරගත්තාට පස්සේ රූපස්කන්ධයේ දෙකට අවධානය යොමු කරනවා. නාමස්කන්ධයේ දෙකට අවධානය යොමු කරනවා. මේ සමාජයේ ශරීරයේ රූපස්කන්ධේ පරිබාහිර සත්ව ලෝකයාගේ සත්‍යං යසෝතේ රූපස්කන්ධේ. මේ තමතව තව රූපස්කන්ධයක් තිබෙනවා. පණ නැති රූප කොටයක්. ඒ පණ නැති රූපස්කන්ධය කෙරෙහි ඊළඟට සමාගයේ ඒ අවධානය, ඒ අවබෝධය පතුරවන. ප්‍රාණයක් ඇති ජීවී සත්‍යයන් යම්සේද මේ ප්‍රාණයක් නැති අජීවී වස්තු වල පවතින්නේ එකම ධාතු වශයෙන් පවත්නා රූප කොටස. ඒ කියන්නේ තමයි ශරීරයේ සදීයත්තේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරෙන් මූලික වශයෙන් මේකට උපාදාය රූපත්තා එක කියලා තියෙන. ඒ වගේම තමයි අනිකුත් සත්‍යංගේ රූපයත් වෙන සංසත්‍යංගේ රූප කොටස දෙයති පඨවි ආදී මූලික ධාතු හතරෙන්. ඊට අමතරව ඒ සත්‍යංගයේ ශරීර මෙන්න තමයි මේ අපේ ඉදිරියෙන් දිස්සන නේෂ පොතු දේවල් දරවල් දස් කොළන් ආදී යන්තා කදීම වස්තුන් තිබෙනම් ඒ සෑම ධර්මයකම පවතින ඔය කියන මූල ධාතු හතර පමණයි පටවි ආදී ධාතු හතර. ඒ බාහිර රූපස්කන්ධයත් සමාගේ රූපස්කන්ධයත් සමතයි. ඒ කියන්නේ තමාගේ රූපයේ පටවි ධාතුවයි බාහිර ලෝකයේ පටවි ධාතුවයි පටවි ධාතුවත් එකයි. දෙකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ දවස ප්‍රකාශ කරලා තියෙනවා. ධර්මාගේ ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් ආපෝ ධාතුවත් සමානයි. මිනිස්සින්ම තමයි තමාගේ තේජෝ ධාතුව සහ වායෝ අනිකුත් ධාතු කොටස් බාහිර ඒ ඒ ධාතු කොටස් සහ සම වෙන කිසිසේත් වෙනසක් දක්නට නැති වෙනවා. මෙන්න මේ වෙනසක් නැතුව තමාගේ රූපස්කන්ධය බාහිර රූපස්කන්ධය සම කරන්නට කරලා ඊළඟට බලන්නට ඕන. මෙසේ බලන විට මුළු විශ්වය පුරාම යන්තා රූපයක් නම් මේ රූපවල කිසිම ජීවයක් කිසිම සත්‍යයක් කිසිම ආත්මයක් තමාට ගන්නට නැති බව වැටහි යන්නට ඕන. පතරේ ධාතිය ගැන පුරුෂ සත්‍ය පුරුෂයනේ ආපෝ ධාතියෙත් එහෙම නැහැ තේජෝ ධාතියෙත් නැහැ වායෝ ධාතියෙත් නැහැ ඒවට අපි මේ සංකල්පනා දාගෙන අපේ අදහස් වැරදි මතකතාන්තරෝ එල්ලගෙන මේ ජනනයක මේ පුරුෂයක මේ අතවස්සත් එක්ක ආදී වශයෙන් සංඥාවලින් බැඳී සිටියට ඒ රූපස්කන්ධ වලවත් නියෝ කියන මූල ධාතුවක් පමණයි. මේ මූල ධාතු හතර වශයෙන් ජීවිෂා ආදී වස්තුන් සමකරන විට මුළු ගෙස්සේම පුරාම රූපස්කන්ධය තුළ ආඥා ගන්නට නැති බව පේනෙන්නට ඕන. මේ නාම රූප ධර්මයන් හැර අන් කිසි දෙයක් නැහැ, ජීවියක් නැහැ, සත්‍යයක් නැහැ, ආත්මයක් නැහැ කියන අවබෝධය තුළින් අනාත්ම සංඥාවේ පිහිටල අනිත්‍ය සංඥාව තුළින් ඒ අනාත්ම සංඥාව අවබෝධ කර නිවන නිවනට සිත පස්සලකට හැකි ආකාරයට දෙන්නේ කියන්නේ. එතකොට සමාගයේ ජීමේ මන ඇති සමාගයේ ශරීරයේ යම්සේද පන්නට සියලුම රූපත් ඒ වගේමයි. ඒතන මුළු දේශයේ පුරාම සමායද ගැනීම උදාහරණ සීට් එක ගන්නවා. භාවනා සීට් එකේ ඒකපතේ ආපෝතේජෝ වායු. ඒක දැක්ලා තියෙන මේ පොළව ගන්නයි පොළව පතේ ආපෝතේජෝ වායු මේ ගොඩනැගිල්ලේ පොළව. මේ ගොඩනැගිල්ලේ දෙත් ඒවත් පතේ ආපෝතේජෝ වායු. මේ ගොඩනැගිල්ල සීට් ඇති ආ මේ තියෙන වෙනත් ගොඩනැගිලි ගස් පලන් ආදී මේ සියල්ලම පටවිය ආපෝතේජෝවත්. මේ විදිහට මේ අදහස පතරවා පතරවා පතරවා යන විට මුළු විශ්වය පුරාම මේ ධාතු වලින් දැසී යන ආකාරයෙන් තමයි ආයෝධය පැතිරෙන්නට ඕන. අන්න ඒක දැන් මුළු විශ්වය පුරාම කිසිම සත්‍යයක් ගන්නට නැති බව අවබෝධ වෙනවා. කිසි තැනක කිසි දෙවියෙක් කිසි ධාතනෙක් කිසි මාරේ ස්ත්‍රී පුරුෂයේ කෝපාවපත් එක්ක ගැනීමට කිසිම ධර්මයක් නැහැ. පවතින්නේ කුමක්ද? නාමයක පැවැත්ම සහ රූපයේ පැවැත්ම. කවර සත්‍යයක් කවර ආකාරයෙන් කටයුතු කළත් අපි හිතමු අපිට යම් කිසි සත්‍යයක් ක්‍රියාද කරනවා ඒ ක්‍රියාව කරන විට පවා ඒ සත්‍යය තුළ පවතින්නේ නාම රූප දෙකක්. හිමිවරේට බඳුන් වන විට අපි වේදනාවක් අත්දකිනවා නම් ඒක අප තුළ පවතින්නේ නාම රූප දෙකක්. මේ විදිහට මුළු විශ්වයම එකම නාම රූප ධර්ම හැර අන් කිසි දෙයක් නැති බව අවබෝධ වෙන ආකාරයට ඒ අදහස පතුරව පතුරවා බලන විට සමාජ පැහැදිලිව පෙනී යන්නට ඕන මේ ලෝකයේදී මේ නාමය සඳහා රූපයට පැවැත්ම පමණයි අන් කිසි ධර්මයක් නැහැ. එන්න මේ අවබෝධය ඇති වුණාට පස්සෙ නාමස්කන්ධේ අනිත්‍යතාවය බලන්නට පටන් ගන්නවා. මොකද නාමස්කන්ධයේ අනිත්‍යතාවය බලන්නේක පහසුයි රූපස්කන්ධයේ අනිත්‍යතාවය දක්නවට වඩා. සිතේ අනිත්‍යතාවය ඉතාම පහසෙන් ළඟින්නට පුළුවන් බුදුහාමුදුරුවෝ කියලා කියන මහණෙනි මේ කය යම් කිසි ස්ථිර ධර්මයක් වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා නම් ඒක තරමක් හරි සාධාරණයි. නමුත් මේ හිත ඉච්ඡික ධර්මයක් වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා නම් ඒක අන්තිම මොඩ වැඩක් ඒක. මොකද නිරන්තරයෙන්ම සිත වෙනස් වෙනවා. ඒක ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා මේ අවබෝධය ඇති වුණාට පස්සේ තමයි භාවනාවට ගන්න ලබන කවර අරමුණක් ආවත් ඒ සෑම අවස්ථාවකදීම ඇති වෙන සිත අනිත්‍ය කියන හැටපත් උදාහරණයකට භවනා කරන ආස්වාද ප්‍රාසාස ආස්වාද ප්‍රාසාස කියලා හිතමු ආස්වාදයේ පිහිට සාස්වාද කියන එක නැති වෙනවා. සාස්වාදයේ පිහිට ආස්වාදයේ කියන එක නැති වෙනවා. ඉන්නේ මෙතනින් කරන තුන් දෙනා කියපු සිත ඇති වෙනවා කියන එක නැහැ. ඇති වෙනවා කියපු සිත දෙන්නවා කියන එක නැහැ. මේ විදිහට අපේ තම සත්‍යයක් වෙනවා සත්‍යයක් සත්‍යයක් කියලා මෙනෙහි කරලා ඒක දන්නේ කියලා. වේදනාවක් දැන වේදනාවක් වේදනාවක් කියලා මෙහි ඉස්සරහට නැති වෙන. මෙලෙසින් බලන්නේ මේ සෑම ස්වභාවයක් ගානීම සමාගයේ පිට වෙනස් වී වෙනස් වී යන ආකාරය දකින්නට පුළුවන්. බාහිරට මේ අවස්ථාවේදී සිත පිට යනවා නම් කිසිසේත් ඒ ගැන පැකීමක් නොකොට ඒ පිට යන සිත දෙකම සිටින්න බලන්න තිබෙනවා. සෑම සිතක්ම ඇති වේවි සෑම සිතක්ම නැති වේවි. හොඳ එකක්වත් එකයි නරකවත් එකක්වත් එකයි කුසල අකුසල දෙකම ප්‍රභේදයක් ගන්න අවශ්‍ය නැහැ. එහිදී ඇතිව නැති වෙන සෑම සිතක්ම නැති නැති යන ආකාරයෙන් දකින්න. එතකොට මේ සිත සෑමසනයක් පාත්‍රාම වෙනස් වෙන ධර්මයක් අනිත්‍යයට පත්වන ධර්මයක් කියන පැහැදිලි අවබෝධය සමාතම ප්‍රත්‍යක්ෂ වන්නට ඕනේ. මේ කියනකොට මේ කාරණා වැටෙනවා පොත්වල කියලා තියෙනවා මෙයාට තේරෙනවා ඒ දැනුම ප්‍රමාණවත් මෙයා ප්‍රමාණවත් නම් මේ සෑම දෙයක්ම මේ වෙන විටම නිවන් දීලා මේ නිවන් අවබෝධ කරගන්න නිමැති කියන්නේ මොකද්ද සමාගයේ හදට පත්‍ර විසින් මේ ධර්මයේ පිළිෙන්නේ නැති එක අවබෝධ නොවන එක මම මේ ಗುಣ පුනා කියන්නේ මෙයාට මේකේ තියෙන වැදගත්භාවය දැනීම කිරීම සඳහා එම නිසා සමාජම ප්‍රත්‍යක්ෂ ආකාරමේ නාම ධර්මයන් ශ්‍රණියක් ශ්‍රණියක් පාසා වෙනස් වෙනා නේද නිත්‍ය නොවේ නේද කියන හැඟීම ඇති කරගත්තාට පසුව ඉස්සරත් මෙහෙමයි මගේ සිත දැනුත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි කියන මේ කාල තුනට අතීත වර්තමාන අනාගත කියන කාල තුනට මේ අවබෝධය සතුරු වෙනවා. ඒ කියන්නේ තමාගේ දැනුම තවත් පුතුල වීම සඳහා මෙසේ කාල තුනට පැටලුවාට පස්සේ තමාගේ යන්ත්‍රයේද පරිබාහිර අන් අයගේ අන්තත්යන්ගේ සිටේ ස්වરૂපයක් මේකයි. තමන්ගෙන් පිට යන්තාව ලෝකයේ සත්‍යෝ සිටින මොන මායේගේ මොන ධර්මයේදීවත් සත්‍යයේ ඕකයි සිටේ ස්වરૂපයේ බහබහ වෙනස් වෙන්නේ නැති වෙන පිළිගන්නේ. මෙන්න මේ தත්ත්වය පැහැදිලිව දෙමින් යන විට සෑම සමයක් පාසාම තමාගේ සිට නැති වෙන ආකාරයේ දකින විට ඒ දැනීම මුළු විශ්වය පුරා පවත්නා සියලුම සත්‍යයන් කෙරෙහි පතුරවා කල විටයි. නාම ධර්ම ඇති වී ඇති නැති වී නැති වී යනවා. මේ ලෝකේ කොයි තැනක කොතනද ඉස්තිර වශයෙන් ගන්නට ආත්මය සදා පැවතිය හැක්කේ. කියන අවබෝධය ඇතිවන්නේ. මේ නාම ධර්ම සෑම ස්ථනයක් පාසා මෙලෙසින් නැතිනවා මගේ වගේමයි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මාරයන්ගේ යක්ෂයන්ගේ ආමනුෂ්‍යයන්ගේ දේවයන් ආදී සියලුම සත්‍යයන්. එහෙමනම් මේ සෑම ස්ථනයක් ගානම නැති නැති යන මේ නාම ධර්ම හැර වෙන කිසිදක් කිසිම ධර්මයක් මේ රූප කොටස තාවකාලිකව මේ වෙලාවේ අමතක කළොත් ඒ නාම ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හැර වෙන කිසිම ධර්මයක් මේ විශ්වීපුවාම දක්නට නැහැ නේද? එහෙමනම් මේ විශ්වයේ කිසි තැනක කිසිම තැනක කිසිම තැනක ආත්මයක් ගතයෙන් ගන්නට කිසිම ධර්මයක් ශේෂවන්නේ නැහැ නේද කියලා මුළු විශ්වයේම අනාත්ම සංඥාවේ පිළිගන්නට. එක තැනකවත් මේ මගේ ආත්මයක් නැහැ කියලා නෙවෙයි මුළු විශ්වයේ පුරා කිසිම තැනක කිසිම ආත්මයක් කියන දැනීම කිය හැඟීම් මාත්‍රයක් නැතිනවන ආකාරයෙන් ඒ අවබෝධය ඇති වෙනවා. දැන් උත්තමගේ රූපස්කන්ධයත් යම් දෙකින් නිරන්තරයෙන් වෙනස් වේ වෙනස් වී යන ආකාරයේ මේ මේ අවස්ථාවේදී පවතින සමාධිමත් සිතට වැටෙනවා නම් මගේ රූපස්කන්ධයේ මෙලෙසින් යම්සේ සෑම සෙනයක් ගානෙම වෙනස් වෙනවා නම් බාහිර සත්‍ය ජීවි අධිරේ සෑම වස්තුවකම රූපස්කන්ධයේ මෙලෙසින් වෙනස් වෙනවා කියන අවබෝධය ඇති විය යුතුයි. අතීතයත් මෙලෙසයි දැනුත් මෙහෙමයි අනාගතයක් ඉලසින්ම සිදුවෙන අනාගතේ. මේ විදිහට මේ අතීත අනාගත වර්තමාන වශයෙන් ඒ කාල තුනට ඒ වගේම අධ්‍යාත්මික බාහිර වශයෙන් තමාගේ හා පරිභාර වශයෙන් මේ කොටස් පහට බෙද බෙදා මේ ගැනීම සතුරුවා කරණෙච්ච සෑම ස්නේකම නාමයක් නැති වෙනවා නම් සෑම තැනකම රූපයක් නැති වෙනවා නම් සමන්ත ප්‍රත්‍යක්ෂ වෙපෙන්නට ඕන මුළු විශ්වයේම ආයු කාලයේ එක ස්නේහකට සීමා වෙනවා නේද? මේ මුළු විශ්වයේම සෑම ස්නේහයක් ගන්නම අලුත් දනවානේ. අනිත්‍ය ගැඹුරු අවස්ථාවක්. කියන්නේ දැන් මේ ඇස්තිල්ලන් ගහන්නට පෙර තිබුණා නම් යම් කිසි නාම ධර්ම පරම්පරාවක් මේ මුළු විශ්වයේම සත්‍යන්නේ. මම දැන් ඇස්තිල්ලන් ගහන්නට පෙර තිබුණා නාම ධර්ම. ඇස්තිල්ලන් ගහලා ගෙනද කොහොම නාම ධර්ම දිවිහි වෙලා. මගේ චරිතය. මගේ යම් රූපස්කන්ධය තිබුණා නම් එලෙසින්ම පරිබාහිර සත්සංගේ රූපස්කන්ධය තිබේ නම් අජී වස්තුවල යම් කිසි රූපස්කන්ධය තිබුණා නම් මේක මේකයි කරන රූප රූප ඊළඟට නේද මේක සම්පූර්ණයෙන් අනිත්‍යද කියලා වෙනස් තත්යකටපත් වෙලා. එහෙමනම් මුළු දේශයේ සෑම සෙනයක් පාසාම අනිත්‍යයට පත්න ලෝකයක් අනිත්‍යයට පත්න විශ්වයක් බවට පත් වෙනවා. දැන් පවතින නාම ලෝකයේවත් දැන් පවතින රූප ලෝකයේවත් ඊළඟ ශ්‍රේණිය වෙන විට නැහැ නේද කියන සත්‍ය අවබෝධය තමයි ඇති වුණා නම් අර කලින් කියපු ආකාරයෙන් මේ මුළු විශ්වයේ කිසි තැනක කිසිම තත්ත්වයක් ගන්නටත් නැහැ කියන අවබෝධය ඇති වුණා නම් මේ අය නිවනට බොහෝ සමීප වෙලා ඉතිරියි. ඒ අවස්ථාවට කියන උත්සාහන ගාමී විපස්සනා අවස්ථාවය කියලා. උත්සාහගාමී විපස්සනා අවස්ථාවේ කියන්නේ පොත්පත්න භූමියේ සිට ආර්ය භූමියට නැගී සිටීම සහ යාම සඳහා නැගී සිටින අවස්ථාව. මෙතන මේගොල්ලෝ නැගිටලා බෝධිගාව ගන්නවා මෙන්න ඊළඟට ඉස්සලා නැගිටින අවස්ථාව. උත්සාහගාමී විපස්සනා අවස්ථාව මුළු විශ්වයේම පුරා පවතින සංස්කාර ධර්ම ජීවි අජීවි සෑම කම්ම නාම රූප වශයෙන් සංස්කාර ධර්මයන් වශයෙන් අවබෝධ වෙලා ඒ සෑම ධර්මයක්ම සෑම සමයක් පාසා වෙනස් වෙනවා කියන අවබෝධය ඇතිලා මේ නාම රූප ධර්මයක කිසිම සත්‍යයක් කිසිම තැනක දක්නට නැහැ කියන සත්‍ය සැබැවීම ඇති වෙන විට ඒ යෝගාවචරය ඇතිනේ ඔය කියන ලද විස්ථාන ගාමී විපස්සනා අවස්ථාවේදී එම නිසා මේ අය මේ අදහස මා මේ කියපු කාරණාව අද මුල් දවස පුරා භාවනා කරන කාල පරිච්ඡේදයේ තුරම පතුරවා පතුරවා පතුරවා හරිනේ නාම රූප වශයෙන් දකින භාවනාවේ නිරෙන්නට ඕනේ ඉතින් ඊළඟ විට සමා කරන කියන සෑම ක්‍රියාවක් තුළදීම ඇතිවන්නේ පවතින්නේ නැතිවන්නේ නාමයේ ක්‍රියා රූපයක ඇතිවීම පැවතීම නැතිවීම හැර වෙන දෙයක් නෙවෙයි කියන සත්‍යස්ස වැටහීම ඇතිවන්නට ඕන. අන්න එලෙසින් දැන් මුළු විශ්වයේ පුරා සමාගයේ පංචස්කන්ධ ලෝකයේදී හරින් ඒ අවබෝධය ඇති කරගත්තාට පසු සමාගයේ රූපස්කන්ධය අරමුණු කරමින් නාම රූප වෙන් කරමින් නිවනට පිටපත් කර ගන්නා ආකාරයට මෙලෙසින් කටයුතු කරන්නට ඕන. ඒ කියන්නේ දැන් ඒ අවබෝධය දැන් ඇති වෙනවා. සමාධිමත් සිතින් හිතුව මෙලෙසින් නාම රූප වෙන් කරමින් සමා කටයුතු කරන සෑම විටම ඇතිවන්නේ නාමයන්ගේ සාරූපයන්ගේ ප්‍රයත්න බව අවබෝධ කරගන්නේ මොන විශ්වය පුරාම තවත්නා සත්‍යයන්ගේ தත්ත්වය මේකයි කියන වැටෙන මේ පිළිතර මේ කිසි දැනකට සත්‍යයක් නැත ආත්මයක් ජීවියක් වශයෙන් ගන්නට කිසිවක් නැත කියන අවබෝධයේ පිළිතර මේ සෑම ධර්මයක්ම සෑම තැනක් පාස්සාම නැති නැති යනවා අනිත්‍ය සත්‍යනාය කියන පැහැදිලි தත්ත්වයට වැටීම ඇති කරගෙන සිටියාට පසුව සමාගයේ රූපත් සංවේදක සිතින් බලන දැන් මෙතන ඉන්නවා නම් සමාධිය තරමක් දිනුවයි මම මේ කියනකොට ධර්ම ක්‍රියාත්මක කරන්න අය පසු හරි ක්‍රියාත්මක කරන සමාගයේ රූපයේ දෙස සිතෙන් බලනවා ඉඳගෙන ඉන්න ශරීරය නම් ඉඳගෙන ඉන්න ශරීරයේ යථායථාව ආකාරය 55 තෝහෝති කථා කථානම් ප්‍රජානාති යම් ආකාරයකින් කය පිහිටායත් නම් ඒ ආකාරයෙන්ම අප දකින්න ඉඳගෙන ඉන්න ආකාරයෙන්ම සමාගයේ රූපයේ දෙස සිතෙන් බලනවා මේ පෙනෙන රූපේ තමයි රූපස්කන්ධය වශයෙන් අපි කතා කරේ නාම රූප දෙකේ රූප ඒක අපි සිතින් දකින මේ සිත තමයි නාමය කියලා මේ නාම රූප දෙක දැන් පෙනෙන්න ඕන. කය පේන ඒකයි දකින දැනීම දකියේ පේනවා සිත නාම නාම රූප දෙක පෙනෙන්න ඕන. දැන් මේ කය නැතකෙන් සමාගයේ පිට හරියට රෙදි කැල්ලක් පිට දාගෙන යනාසේ ශරීරයේ මං පැතින් හෝ දකුණු පැතින් ගෙනියන. කෙසේ සිට පාදයේ දක්වා. ශරීරයේ තියෙන රූපස්කන්ධය සමාගයේ සිදනාම ස්කන්ධේ මේ නාම ස්කන්ධේ නැත්නම් මේ පිට ශරීරයේ හිතේ සිට පාදයේ දක්වා එක පැත්තකින් ගෙනියනවා. දකින්න දකින්න දකින්න යන පස්සේ ඒ වගේම හිතේ පිට පාදේ දක්වා සමාගයේ පිට ශරීරයේ මතු පිටින් පිටිකැලක් අතුල්ලාගෙන යන ආකාරයේ ගෙනියනවා. තමාගේ දෙයෙන් ඉහළ හිස්තකටක ඒ දෙස බලලා ඒක මත දෙමින් සිට දෙන්න. දැන් වම් අත හෝ දකුණු අත එකපටක් ඒ අත මත දෙමින් තමාගේ සිට දෙන්න. මේ ආකාරයට ශරීරයේ හිස මේ කියන්නේ දෙල්ලෙන් උඩ කොටස සම්පූර්ණයෙන් ඒ පස්සේ මම මතෝ දකුණ අත ඒ පස්සේ ඊට පස්සේ උපප දෙක ඊට පස්සේ උදර කොටස ඊට පස්සේ කලව ඊට පස්සේ බත් වෙන කාඩය දක්වා මෙලෙසින් ගෙනියන. අනිත් පැත්තට එලෙසින්ම තමාගේ සිත ශරීරය මත පිටින් ගෙනියන විට සමාධි ප්‍රඥා දියුණු වේදාවයන් යම් නම් මැදකින් ලබන්න පුළුවන් වෙනවා. සමහර විට සමහර රූප කොටස් දැන්නේ පසු වෙන්නට පුළුවන් නොපෙනී යන්නට පුළුවන් අත සමහර නොපෙනී යන නැත්නම් කප කොටස් නොපෙනී යන පාද කොටස් නොපෙනී යන නැත්නම් හිත නොපෙනී යන මෙහෙම ගෙනියන ඒ නොපෙනී යන කියන්නේ හිතට නොපෙනී යනවා හිතට පේන්නේ නැහැ සමහර විට සමහර රූප කොටස් එක්ක කැඩි කැඩි යන ආකාරය වෙන සමහර යෝගාවචරයන් සමාධි හිත ගැලේ යන නැත්නම් අත ගැලේ පැත්තකට යනවා කකුල් ගැලේ පැත්තකට යනවා මේ වගේ නැත්නම් කැඩි කැඩි යෑම ගැලේ යෑම සමාධි කෙනෙකුට දකින්නට පුළුවන්. සත්‍ය ප්‍රයත්න කරන්නට අත්දැකීම තමයි මේක විනාඩියකට නෙවෙයි. මෙන්න මේ විදිහට ශරීරයේ මත පිටින් වම් පසින් හා දකුණු පසින් මුළු සිරුර පුරාම සිට ගෙන යාට පසුව දැන් නාමයේ සහ රූපයේ වෙනසෙන් දකින නිසා දැන් ක්‍රියාත්මක කරන්න විශේෂිත කාර්ය දක්වා හිත ගෙනියනවා අර ඉහළින් ඉහළින් ඇතුව නාම ධර්ම සිතිවිලි පහළට පහළට යන විට නැති නැති යන ආකාරය දක්වන. ඒ කියන්නේ කුසදෙස බලන හිත හිත කොටසේ සිත ගෙනියන විට තිබුණු ඒ නාම ධර්ම ප්‍රකුපදේශ කරාගෙන යන විට ගිලී යන හිර්දය. ප්‍රකුපදේශයේ දැකපු ඒ මත පිටින් ගෙනියන සිත උතර කොටස කඩාගෙන යන විට අය ගිලී යන නැති යන නිරුද්ධ වෙනවා. ඒ විදිහට නිරුද්ධ වියාම දකින්න අනිත්‍යයෙන් නිරුද්ධයට පත් වෙන. ඒ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ඊට පස්සේ නෙමෙයි. සංසාරයෙන් සෑමතනයක් පාස්සාම අනිත්‍ය දෙන ධර්මයක් විරුද්ධ වී යන ධර්මයක්. දැන් තමයි කයයි සිතයි දෙක මාර්ගයෙන් මාර්ගයට බලනවා කය දෙක ඊට පස්සේ සිත දෙක මුළු කයම දැන් ගන්නවා. මුළු කායන රූපස්කන්ධය ඒක දකින සිත නානස්සන මේ ධර්මතා දෙක හැර කය සාසිත යන දෙක හැර වෙන මෙතන මොන ධර්මයක්ද තිබෙන්නේ කියලා විමසන්නට ඕන. ඒ කියන්නේ මෙන්න කය මෙන්න සිත. මේ කය සාසිත හැර මෙතන වෙන ආත්මයක් තියනවද වෙන ගෝණයක් කියලා ගන්නද? මිනිහෙක් කියලා ගන්නද මම කියලා ගන්නද මොනවද තියනවද කියලා බලන්න ඕනේ. ඒ දෙක දෙක බලනකොට තේරෙන්නේ. සිතයි හැර වෙන ආත්මයක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් ශේෂවන්නේ නැහැ. මම වශයෙන් හෝ ජීවියක් වශයෙන් හෝ ගැහෙන පුරුෂයක් වශයෙන් හෝ කවර ආකාරයකින් හරි. එන්නේමද කිසිම ධර්මයක් ඉතිරි වන්නේ මේ නාමයේ සහ රූපයේ පැවැත්ම පමණයි මෙතන තියෙන්නේ කියන සත්‍යස්ත වැටෙන්න දැන් නැතුවන්නට පුළුවන්. කලින් දැක්කාසේ මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවයත් මේ දැක්කා මේ දැන් අවබෝධ කළා කියන්නේ අනාත්ම ස්වરૂපයක් දැකුණා නම් ඊට පස්ව කලින් කළා කියන තමගේ ශරීරයේ මතකයෙන් සිත ගෙනියනවා ගෙනියන විට නිරුක්ති යන ආකාරය දැකලා විශේෂිත පාදයේ දක්වා සිට ගෙනින ඉහළින් ඉහළින් තිබුණ සිතුවිලි පහළට පහළට යන විට ඔක්කොම නිරුද්ධ වී සියල්ලම නිරුද්ධ වී යනවා නිවිවි යනවා මෙන්න මේ தත්ත්වයෙන් දැක දැක දැක දැක ලෙසින් සිත ගෙනියන්නේ. සලම මේ වෙන විට නොපෙනී යන්නට පුළුවන් සිද්දට අවබෝධ නොවී යන්නට පුළුවන්. දැන් සිද්දට පේන්නේ තමයි රූපයේ නිකන් අහසේ සිට පාලනා බන් තත්වයක්. නැත්නම් තමයි රූපස්කන්ධේ නොපෙනී ගිය හිස්වරූපයක්. මේදී අවබෝධ මේ හිස්වරූපයට අපි ඕලාරික වශයෙන් කියන ශූන්‍යතාවයක් කියලා ඉතාමත්ම පහළම තියෙන අදුම මට්ටමක පවතින ශූන්‍යතාවයක්. යම් කිසි කෙනෙකුට මේ අත්දැකීම ලබන්නට පුළුවන් නම් මෙහිදී තමගේ රූපස්කන්ධය තමාට අවබෝධ වන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. එම නිසා රූපස්කන්ධය තුළ ආත්මයක් කියලා ගන්නට කිසිම ධර්මයක් ඒ අවස්ථාවේ නැහැ. ජීවියක් කියලා රූපස්කන්ධය තුළ ගන්නට රූපයක් ඒ අවස්ථාවේ නැහැ. ගැහණිය පුරුෂෙක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් නැහැ. රූපස්කන්ධය තුළ සක්කාය දිට්ඨිය පිළිගන්නට බෑ. මොකද රූපස්කන්ධය තමයි පිටට දැන් අවබෝධ නොවන නිසා නොඇති හේතු ඇති නිසා රූපස්කන්ධය අරමුණු නොවන නිසා රූප නිරෝධයට පිටපත් වී ඇති නිසා දැන් ආත්මයක් වශයෙන් හෝ ජීවියක් මං වශයෙන් හෝ දන්නට තියනවා නම් යම් සුදන්නයක් ගැනීමට තිබෙන්නේ ඔය දැන් දැනෙන ගැනීම සහ ඒ සිත් ස්වરૂපේ ගමනයි මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ ජීවියක් වශයෙන් හෝ ගැනීමට තිබෙන එකම ධර්මයේ ඒ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම පිටට නොයදී ඒ ඥාන දැන් පවත්නා වූ හෙත් රූපේ සහ ඒ දැන ස්වરૂපේ පමණයි. මේ ධර්මතාවය තමයි ආත්මය මේක තමයි මගේ ජීවිතය කියලා අපි ගත්තා නම් මේක හැම වෙලාවෙම පවතින ධර්මයක් මේ තව මොහොතකදී නැති යන ධර්මයක් අනිත්‍යයට සත්‍යන ධර්මයක් නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒ අනිත්‍යයට ගියාට පස්සේ මේක පහනක් වෙන බෑගේ මිලලා යන නැත්තට නැති යන නිරුද්ධ වී යන ධර්මය නිරෝධ ධර්මයක්. එතකොට මේ දැන් පවත්නා වූ මේ ශිෂ්‍ය රූපයේ නැත්තම් මේ දැනෙන දතිය කියන දෙකම මම වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ ගත්තා නම් මේක අනිත්‍යයි නම් මේක නිරුද්ධ වී යනවා නම් එසේ අනිත්‍යයට ගියාට පස්ව නිරුද්ධ වී ගියාට පස්ව මේ ධර්මයේ කුමක්ද වෙන්නේ ඒ අවස්ථාවේදී ආත්ම කියලා ගන්න. කියන්නේ දැන් කියන මේ ශිෂ්‍ය රූපය සහ දැනගතිය ආත්මය මගේ ජීවේ ඒක අනිත්‍යයට යන නිරුද්ධ වී යනවා. ඒ අනිත්‍යයට ගියාට පස්ව නිරුද්ධ වී ගියාට පස්ව මේ ධර්මයේ ආත්ම නම් ඒ අනිත්‍යයට නිරුද්ධ වී ගියාට පස්ව ආත්ම වශයෙන් ගන්නට කිසිම දෙයක් නැහැ. ඒක නිසා මේ ධර්මය ආත්මයි. මෙන්න මේ පැහැදිලි අවබෝධයේ සීතලා ඒ ශූන්‍යතාවයේම සිටගෙන ඒ කියන්නේ දැනෙන හිස්වරෝදේම සිටගෙන ඒ ධර්මයන් අනිත්‍යයි ඒ ධර්මයන් අනාත්මයි කියලා මෙනෙහි කරන විට ඒකට වඩා ගැඹුරු ශූන්‍යතාවයකට සිටපත් වෙයි අන්න ඒ ධර්මයේ පවා අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයක් කියලා මෙනෙහි කරන එක නිවනට සිටපත් වෙයි අනිත්‍ය කරන්නට නොහැකි නම් ඒ විශ්ව රූපයෙන් සිටගෙන ඒ අනාත්මයි අනිත්‍යයි කියන අවබෝධය පිළිදලා ඒ විශ්ව රූපයේ දෙස බලාගෙන ඒකේ දැනෙන ගතිය ඒ කියන්නේ හිස් ගතිය දැනෙන ගතියක් තියෙන දැනෙන ස්වરૂපයක් ඒ දැනෙන ස්වરૂපේ ඈතට ඈතට ඈතට හිතින් යනට එහාට එහාට ගෙනියන්න මුලදී මුලදී තිබුණ සිටුවේ නිරුද්ධ වී නිරුද්ධ වී යන ආකාරයට දැකගතා ඈතට ඈතට ගෙනියන විට ඒ සියල්ලම එක මොහොතකදී නිවි යාමකට සත්‍යේවි අන්න ඒක නිර්වාණ ධාතුව වෙනවා. විශේෂයේ ධර්මයේ කියා නිර්වාණ ධාතු සාස්ත්‍රාත් කරන්නට නැහැ නම් ඒ විවිධ ආකාරයෙන් විවිධ ආකාර අනුගමනය කරමින් ඒ ශූන්‍යතාවයේ ඉක්මා යන නිවන සාක්ෂාත් කළ හැකි කරම රාජ්‍යයක් තියෙන එක එක වශයෙන් පෞද්ගලික වශයෙන් යම් කිසි කෙනෙක් අත්දැකීමක් ලබා දුනා නම් ඒ අත්දු සම්බන්ධයෙන් පෞද්ගලික උපදෙස් ලබා දෙනවා. එතකොට අද මේ දක්වා අපි මේ ආකාරයට ප්‍රකාශ කරේ නාම රූප වශයෙන් මේ සංස්කාර ලෝකේ නුවණින් විමසන්නට නාම ධර්මයක් හා රූප ධර්මයේ කී ඇතිවීම බෑරම නැතිවීම හැර මේ ලෝකයේ කිසිම වෙන ධර්මතාවයක් නැතේ. දිව්‍ය ධර්මයේ මායාවදී වශයෙන් සංකල්පවල අපේ එකගෙන සිටියද ඒ කිසිම දිව්‍යයක් සත්‍ය දිව්‍ය ධර්මයේ කාදී කිසිම ධර්මයක් ලෝකේ විද්‍යමාන වන්නේ නැතේ. මේ සෑම නාම ධර්මයන්ම සෑම රූප ධර්මයන්ම සෑම සමයක් පාසම වෙනස් වී අනිත්‍යයටපත් වෙනවා එබැවින් ඒවා නිරුද්ධ වී යන අනිත්‍ය නිරෝධයටපත් වෙනවා එසේ අනිත්‍ය නිරෝධයටපත් වෙන මේ නාම රූප ධර්ම තුල කිසිතැනක ආත්මයක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් ශේෂවන්නේ නැත මේ අවබෝධය ඇති කර ගැනීම සඳහා සිතේ සම්පස්නය කළ යුතුද නුවණින් විමර්ශනය කළ යුතුද කියන එකයි අප පළමුවෙන් දෙන්නම් කලේ ඊට පස්සේ ප්‍රායෝගික වශයෙන් මේ අවබෝධය තමගේ ජීවිතය සම්බන්ධ කර ගැනීමට නිවන සාක්ෂාත් වීම සඳහා තමගේ රූපස්කන්ධයේ මත පිටින් තමගේ සිත ගෙන යන්නේ නාම රූප දෙක අවබෝධ කරගෙන ඒ නාමස්කන්ධේ නිරන්තරයෙන් වෙනස් වී වෙනස් වී යන ආකාරයේ නිරුද්ධ වී යන ආකාරයේ දැකලා නාම රූප ධර්ම දෙක හැර වෙන මෙතන කිසිම දේවයක් ආත්මයක් වශයෙන් ගන්නට නැති නැත කියන අවබෝධය තුළින් අනාත්ම සංඥාවේ පිහිටලා නැවත නාම රූප වෙන්කරණයට රූපස්කන්ධය සමහර කෙනෙකුට හිතට නැති හිස් රූපයකට සූනතාවයකට හිතපත් ගන්නට පුළුවන් කියන කාරණාවයි ඊළඟට කියන්නේ. ඒ ශූන්‍යතාවයේ ඉක්මවා යමින් නිවනට පිටපත් කරගත හැකි ආකාර දෙකක් පමණක් අපි ප්‍රකාශ කළා තව ආකාර රාශියක් තිබෙනවා. එක එක්කිනාට පෞද්ගලික වශයෙන් මේ ගැන උපදෙස් අපට ලබා දෙන්න පුළුවන් සුදුසු සුදුසු ආකාරය. මේ දක්වා කියන ලද දේශනාවේ ඉතාම දෙවිසාරාංශය මේකයි. එනිසා මේ දිනකට මෙලෙසින් කටයුතු කිරීම තුළින් මේ දේශනාව අසන කාලය තුළදී මා කී කුමක්ද කියා හෝ මේ අවසාන වශයෙන් කියන දේ නාම රූප දිරෝධයේ දක්ෂින නිර්වාණ ධාත සාක්ෂාත් කිරීමට හෝ අපෝපත් වූවා නම් මේ ධර්මස්වණේ කියන්නේ කුසලයේ කාන්තයෙන් මෙයට මේ ජීවිතයේදීම මේ භූමියේදීම නැත්නම් අවර අනාගත භවයකදී හෝ නිර්වාණ ධාතුව ලබා ගැනීම සඳහා හේතු උපනිෂේ වේවායි කියන අපේ මේ කියන ප්‍රශ්නාව මෙතන මෙන්න කරන්නේ. ඔබ සාදනාටම නිවන් සරණ අත්පත් වේවා. සම්මා සම්බුද්ධ නම් වන්දේ

සෝ භගවාන්ති සුගතෝ Thank you. අනුවිතරෝ පරිසෝදං නිකාරකේ